මේ පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් ගෞරවයෙන් යුක්තව දැන් මේ සෑදී පැහැදී සිටින්නේ මේ ධර්ම දේශනාවට හොඳින් සවන් දීලා ඒන් පැහැදිලි වෙන කරුණු පිළිබඳව කිසියම් අවබෝධයක් ලබා ගැනීම පිණිස අපි දන්නවා මේ වගේ ධර්ම දේශනා පැවැත්වෙනකොට අපේ සදහවත් පින්නතුන් බොහොම ශ්‍රද්ධාවෙන් බොහොම ඕනෑකමින් කිම්පලා දහාගෙන එම ධර්ම දේශනාවල දායකත්වයේ දරන බවත් එවැගේ මේ ධර්මස්වණී කරන අවස්ථාවේදී බොහොම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් යුක්තව ධර්මස්වණී කරලා තමන්ගේ ජීවිත සකස් කර ගැනීමට ඒ ධර්මෝපදේශ තුලින් හොඳ උපදේශනයක් ලබා ගන්න බව අපි පැහැදිලිවම දන්න කාරණයක්. පින්නතුනේ අපේ තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ශ්‍රේෂ්ඨ ධර්මය ලෝකයට ප්‍රකාශ කරලා අනාවරණය කරලා දැනට අවුරුදු 2600ක් පමණ ගත වෙනවා. ඉතින් මේසා දීර්ඝ කාලයක් ගත වුණත් අපේ තථාගත බුදු පියාණන් වහන්සේ එදා ඒ ජන සමාජයේ ජීවත් වුණු රාජරාජ මහා මාත්‍යාදී පිරිස අමතලා එවැගේම එදා ඒ දමදිව සිටිය කෝටි සංඛ්‍යාත ජනතාව වෙනුවෙන් කරපු මේ දේශනාවල අගේ වටිනාකම මෙතර කාලයක් ගත වුණයි කියලා එහෙම කිසිම අඩුවක් වෙලා නැහැ තවම. දැන් මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ ලෝකයට අනාවරණය වෙලා ප්‍රකාශ කරලා අවුරුදු 2000 600 ගණනක් පමණ වෙනවා. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවස වගේ මානව සමාජයේ ඒ තරම් ප්‍රගතියක් දියුණුවක් දක්නට නොලැබුණු වකවානුවක අවධියක කාල සීමාවකදී තමයි අපේ බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළේ. නමුත් පින්නතුනේ ඒසා දීර්ඝ කාලයකට පෙර දේශනා කරපු මේ ධම් කරුණුවත් ඒවයින් අනාවරණය වෙන දහම් කරුණු මේ තරම් විද්‍යාත්මකාතින් තාක්ෂණිකාතින් දිනුයයි සම්මත වර්තමාන ජන සමාජයට සහ මිසුන්ගේ අවතුම් පැවතුම් වලට සිතුවිලි වලට ඊ타ත්ම ගැළපෙන විදිහේ කරුණු වීමයි උන්වහන්සේගේ මේ ශ්‍රේෂ්ඨ ධර්මයේ තියෙන සුවිශේෂ ලක්ෂණය. ඒ නිසා බුදුබණ බුද්ධ ධර්මයේ කියන එක පින්නතුනි කල්ගත වෙච්ච තරමට අගයෙන් වැඩි වෙනවා මිස කවදාවත් එහි අගයේ අඩුවීමක් නැහැ. ඒ නිසා අපේ සදහවත් බෞද්ධයෝ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ධර්මයේ පිළිබඳව සංඝ රත්නයේ පිළිබඳව අද වුණත් දක්වන්නේ ඊ타ත්ම ලොකු ගෞරවයක් භක්තියක් සැලකිල්ලක්. එදා බුද්ධ කාලීන ජන සමාජයේ ජීවත් වුණු ඒ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිව්වනම් පිරිස දිහා බලනකොට ඒ අය ගැන ගත්තත් මේ වර්තමාන ජන සමාජයේ ජීවත් වෙන සදහැවතුන් පිළිබඳව සැලකුවත් ඒ ශ්‍රද්ධාව ඕන් තුල තිබිච්ච සැලකිල්ල අද වුණත් ජනතාවගෙන් ඉවත් වෙලා නැහැ. අනේ නිසා යමෙක් Taman මේ දේශනා කරන ධර්මයේ පිළිබඳව හොඳින් ශ්‍රවණය කරලා ඇහුම්කන් දීලා ඒ ධර්මයෙන් අනාවරණය වන සදූපදේශයන් අපේ ජීවිත සකස් කර ගැනීම සඳහා යොමු කරගත්තොත් ඉවහල් කරගත්තොත් එවැනි ජීවිත හැම කාලයකම ඉතාමත්ම සාර්ථකත්වයට උසස් තත්ත්වයකට පත් කර ගන්නට පුළුවන් වෙන බව අපි වටහා ගන්නට ඕනේ. අද මේ විශේෂ ධර්ම දේශනාවේ මට ලැබී ඇති මාතෘකාව තමයි අන්ජලීකරණ ගුණය. මොකද්ද මේකෙන් අදහස් කරන්නේ? පින්තුනේ රත්නත්‍රය ගැන සඳහන් කරනකොට අපේ බෞද්ධයන්ට නිරන්තරයෙන්ම මේ රත්නත්‍රය හිතේ බලපවත්වන මතක් වෙන කරුණු තුනක්. ලෝකයේ තියෙන ඊ타ත්ම උසස් රත්න තුනක් තමයි රත්නත්‍රය කියලා අපි හඳුන්වන්නේ. මොනවද මේ රත්නත්‍රය ඇටියෙද ගන්නේ? බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ කියන මේ ත්‍රිවිධ රත්නේ. ඉතින් මේ ත්‍රිවිධ රත්නේ ಗುಣ පිළිබඳව වටිනාකම පිළිබඳව ඒ ශ්‍රේෂ්ඨත්වයේ පිළිබඳව ලෝතුරා බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් දේශනා කරලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ ධර්මයේහි වටිනාකම ඒවා අනුගමනය කිරීමෙන් ජීවිතයක් සකස් කරගන්නට පුළුවන් ක්‍රමයේ පිළිබඳව අපේ තථාගත බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා නොඑක් වතාවල්ව. මට මතක් වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු කතාවක්. මහණෙනි අතීතයේ මේ දේවාසුර සංග්‍රාමයක්. ඒ කියන්නේ දෙවියන් හා අසුරයන් අතර මහා ලොකු සංග්‍රාමයක් යුද්ධයක් ඇති වුණා. මේ මහා යුද්ධය සංග්‍රාමයේ ඇති වෙන වෙලාවේදී ඒ දේව පිරිසගේ නායකත්වයේ දැරුවේ සක්‍රීය රාජයා. දෙදෙව් ලෝක අධිපති. දෙදෙව් ලෝක කියන්නේ චාතු මහා රාජික දිව්‍ය ලෝකයක්. සෞතිසා දිව්‍ය ලෝකයක් කියන මේ දිව්‍ය ලෝක දෙකට අයිති සක්‍රීය රාජයා තමයි දෙදෙව්ලොවට අධිපති සක්‍රිය කියලා කියන්නේ. මේ සක්‍රීය රාජයා තමන්ගේ දේව පිරිස හැඳවලා වුන්ට උපදේශයක් දුන්නා. ඔබලා මේ මහා ලොකු සංග්‍රාමයකට යුද්ධයකට ඉදිරිපත් වෙලයි දැන් ඉන්නේ. දෙවියන් හා අසුරයන් අතර. ඉතින් ඒ නිසා මේ සටනට ගියාම මේ යුද්ධයට ගියාම ඔබලට ලොකු පිහිටක් ලැබෙන්න ධෛර්යයක් චිත්ත ශක්තියක් ලැබෙන්න හොඳ කාරණයක් තියෙනවා මොකද්ද ඒ කාරණේ මගේ දේවාත්ම භාවය නැත්නම් සත්‍යයාගේ දේවාත්ම භාවය සංකේතවත් කරන කොඩි මේ ඔබලා යන පෙරහැරේ ඉදිරියෙම අරගෙන යනවා ඒ කොඩි දිහා බලාපල්ලා ඒ බලනකොට උඹලට ලොකු චිත්ත ශක්තියක් ලැබෙයි හිතට ලොකු ධෛර්යයක් මේ යුද්ධය පිළිබඳව ලැබෙයි. බය නැතුව ඉදිරියට යාමේ ශක්තියක් ලැබෙයි කියලා මේ සත්‍ය ප්‍රකාශ කළා දෙවිවරුන්ට. බුදුරජාණන් වහන්සේ ওই කාරණේ මුල් කරගෙන භික්ෂුන් වහන්සේලාට දේශනා කරනවා මහණෙනි ඒ සක්‍රය ඔහොම කීවට මොකද සක්‍රය බොහෝම කිලස් බහුල පුද්ගලෙක් මාර්ගඵල ලබාපු කෙනෙක් නෙවෙයි සක්‍රපාත් භාවය ලැබුවට. ඒ නිසා ඔහු තුල ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, මාත්සරය ආදී අකුසල සිතුවිලි කොච්චරවත් තියෙනවා සක්‍රදිගේ රාජයා තුල. ඒ නිසා මහණෙනි ඔබලත් මේ කෙලෙස් සමග මහා ලොකු සංග්‍රාමයක යෙදලා ඉන්න පිරිසක්. දැන් බලන්න ඔය බුදුරජාණන් වහන්සේගේ කර්මස්ථාන අරගෙන මේ ඈත ඉකිත ප්‍රත්‍යන්ත ප්‍රදේශවල මහා විශාල මේ බිහිසුණු කැලෑවල වනාන්තරවල රුක් මුල් වනසෙනසුන් ගල් ගුහා ආදී තැන්වල භාවනා වඩන පිරිසක් තමයි මේ මගේ සිව්වනම් පිරිස වික්ෂු වික්ෂුනි උපාසක උපාසිකා කියන පිරිස. මෙහෙම බණ භාවනා වඩද්දී ඔබලට මේ මහණෙනි නොයේ දියසක හිත ත්‍රාසයටපත් කරන බිහිසුණු දේවල් දකින්න පුළුවන් ඇහෙන්න පුළුවන් සිහිපත් වෙන්න පුළුවන්. අන්නේ නිසා එවැනි අවස්ථාවලදී ඔබලා මොකද කරන්න ඕනේ? අර සක්‍රයා තමන්ගේ පෙරහැරේ ගෙනියන තමන්ගේ නාමය නැත්තම් තමන්ගේ රූපේ සතහන් කරපු කොඩි දිහා බලනවට වඩා උඹලට හොඳයි ඒ වෙලාවට මේ රත්නත්‍රය පිළිබඳව සිහිපත් කරගන්න. බුද්ධ රත්නය, ධම්ම රත්නය, සංඝ රත්නය කියන රත්නත්‍රය පිළිබඳව සිහිපත් කරගන්න. ඒ සිහිපත් කරොත්, සිහිපත් කරගත්තොත්, ඒ තුනුරුව මතක් කරගත්තොත් මහණෙනි ඔබට කිසිම බියක්, සැකයක්, ඇති ගැනීමක්, සංත්‍රාසයක් කිසිම දෙයක් ඔබට ඇති වෙන්නේ නැහැ. මේ බුදුරජාණන් වහන්සේ මේ දේව පිරිසගේ නියමයක් අනුව තිබිච්ච සම්මතයක් වික්ෂුන් වහන්සේලාගේ පැත්තට යොමු කරපු ආකාරය. ඉන්නතුරු මේ තුනුරුවන් කියලා අපි කියන්නේ මේ අපේ සදහවත් බෞද්ධයෝ දන්නවනේ. බුද්ධ රත්නය ගත්තාම ඔය ඉතිපිසෝ භගවා කියන ධර්ම පාඨයෙන් කියන්නේ බුදුහාමුදුරන්ගේ ගුණ නමයක්. ඒකනේ ඒකට අපි කියන්නේ නවරහාදී බුදුගුණ කියලා කියන්නේ ඒකනේ. ඔය බුදුගුණ පාඨයේ තියෙනවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාකරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනුත්තරෝ පුරිස ධම්ම සාරති සත්තා දේමනුස්සාරං බුද්ධෝ භගවා ඔය කියන ಗುಣ නමේ මේ ಗುಣ නමය කිසි දවසක වෙනස් නොවන පුදුම ආනුභාවයක් ශක්තියක් තේජසක් ඇති ಗುಣ නමයක් තමයි මේ බුද්ධ රත්නයේ තියෙන ಗುಣ නමය ඒ නිසා මහණෙනි ඔබලා අර වගේ කෙලෙස් සමග කරන සංග්‍රාමයකදී ඒ කියන්නේ බණ භාවනා වැඩිම ආදී අවස්ථාවලදී ඔබලගේ හිතේ යම් කිසි බියක් සැකයක් සංකාසයක් ඇති වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ ಗುಣ නමේ සිහිපත් කරන්න මාව සිහිපත් කරන්න බුද්ධ රත්නේ සිහිපත් කරන්න මමං හිවෝ භික්කවේ භජග්ගං අනුස්සරතං යම් භවිස්සති භයං වා සම්විතත්තං වා ලෝමහංසෝ වා නහිස්සති යම් විදියකින් මොනම අමුසොහන් බිමක වුණත් කැලෑවක වනලෑවක ගල් පර්වතයක ගල් පර්වත ගුහාවක වුණත් මේ රත්නත්‍රයෙන් බුද්ධ රත්නයේ තියෙන ಗುಣ නමේ යමෙක් සිහිපත් කළොත් ඔහුගේ සිතට කිසිම බියක්, සැකක්, සංත්‍රාසයක් කවදාවත් ඇති වෙන්නේ නැහැ. යම් විදියකින් මා ගැන එහෙම සිහිපත් නොකළොත් ඔබලට ඊළඟට සිහිපත් කරලා හිතේ සතුට ඇති කරගන්න පුළුවන්, සත්‍ය ඇති කරගන්න පුළුවන් ධර්ම රත්නයේ පිළිබඳව. එතකොට ධම්මං නිවෝ භික්ඛවේ අනුස්සරතං ඒ ධර්ම රත්නයේ පවතින සවදෑරුම් ගුණයක් පිළිබඳව අපේ බෞද්ධයෝ කියනවානේ සාක්ඛාතු භගවතා ධම්මෝ කියන ධර්ම පාඨේ පිළිතුරු මේවා මේ අදයි එක අපේ බෞද්ධයන් අතර ව්‍යවහාර වෙන බුදු ගුණ පාඨ දහම් ගුණ පාඨ නෙමෙයි මේවා බුදුවරුන්ගේ කාලවල අතීත කල්ප ගණන් ඈත ඉඳලා අතීත බුදුවරුන්ගේ කාලවල පවා භාවිතා කරපු සදහවත් බෞද්ධයන්ගේ මුවින් කියවිච්චි ආනුභාව සම්පන්න දිව්‍ය මන්ත්‍ර හා සමාන බුදු ගුණ පාඨ, දහම් ගුණ පාඨ, සංඝ ගුණ පාඨ. ඉතින් ඒ නිසා ඒ ධර්ම රත්නයේ පවතින ඒ ಗುಣ හයක් ඊළඟට මේ ආර්ය සංඝ රත්නය ගැන කතා කරනකොට සංඝ රත්නයට ඇතුළත් ಗುಣ 9ක් කියවෙනවා ඔය අපි කියන සුපතිපන්නෝ භගවතු සාවක සංඝෝ කියන ධර්ම පාඨයෙන්. ඔගේ කියවෙනවා සංගරත්නේ ප්‍රාර්ථනා ಗುಣ නමයක් පිළිබඳව. සුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ උජුපටිපන්නෝ භගවතු සාවක සංඝෝ ඥායපටිපන්නෝ භගවතු සාවක සංඝෝ සාමීතිපටිපන්නෝ භගවතු සාවක සංඝෝ. එතන ಗುಣ හතරයි ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ අන්ධවිකරණීයෝ අනුත්තරම් පුඤ්ඤක්කෙත්තං. පහයි හතරයි නවයයි. ඔය තමයි සංඝ රත්නයේ පවතින ಗುಣ 9 කියලා කියන්නේ. දැන් මෙතන ඒ අනුව සලකනකොට බුද්ධ රත්නයේ ඇතුළත් ಗುಣ 9ක් ධර්ම රත්නයේ පවතින ಗುಣ 6ක් මේ ආර්ය සංඝ රත්නයේ පවතින ಗುಣ 9ක් කියන ಗುಣ 24ට තමයි රත්නත්‍රයේ සූවිසි මහා ගුණය කියලා අපි විවහාර කරන්නේ කියන්නේ. බලන්නකෝ අනන්ත දීර්ඝ කාලයක් මේ සංසාරේ උපනුපං ජාතියක් පාසා පහළ වෙච්ච හැම බුදු කෙනෙක්ගේම කාල සීමාවලදී හැම රහතන් වහන්සේ කෙනෙකුගේම කාල සීමාවලදී අපි බෞද්ධයන් තුනුරුවන් වැඳීමට කියාපු ධර්ම පාඩ තුනක් තමයි ওই මේ පාඩ තුنين කියවෙන්නේ. ඉතිවිසෝ සරක්ඛාතු සුපටිපන්නෝ කියන ගාථාවේ. ඉතින් මෙතන ඔය කියන ಗುಣවල ඒ තියෙන සත්‍යතාවය පින්නතුනි කවදාවත් වෙනස් වෙන්නේ නැහැ. ඒවා සාන්දෘෂ්ටිකයි. ඒ කිව්වේ මෙලොවදීම ඒ කියන ಗುಣවල සත්‍යතාවයේ ඇත්ත කොච්චරද කියන එක කෙනෙකුට දැනගන්න පුළුවන් ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනගන්න පුළුවන්. බුදු ගුණ සිහිපත් කරලා ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරලා සංඝ රත්නයේ ගුණ සිහිපත් කරලා යමෙක් යම් වැදගත් වැඩ කටයුත්තක් ආරම්භ කළොත් ගමනක් දුන්නක් යනකොට හෝ යම් කිසි ගියක් දොරක් හදනකොට හෝ වෙනත් යම් සුබ වැඩකටයුත්තක් ආරම්භ කරනකොට රත්නත්‍රයේ සූවිසි මහා ගුණ බලයෙන් මම මේ ආරම්භ කරන මේ කාර්යයන් වැඩකටයුතු යන්නේන ගමන බිමන කරන කියන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා කියන ඔය ස්ථිර අදිස්ථානයේ යුක්තව යමෙක් යම් වැඩක් පටන් ගත්තොත් ආරම්භ කළොත් ඒක 100ට 100ක් සත්‍ය වෙනවයි කියන බව ඇත්ත වෙනවයි කියන එක අපේ බෞද්ධයන් හොඳින් පිළිගන්න කාරණයක්. ඒකයි රත්නත්‍රයේ සූවිසි මහා ගුණයේ තියෙන බලමහිමේ. ඒ වගේම පින්නතුණු මේ අකාලිකයි කියලා කියන්නේ දැන් ධර්මරත්නය වඳිනකොට අපි කියන්නේ සංදිච්චිකෝ අකාලිකෝ කියන අකාලිකෝ කියන එකේ තේරුම කල්නෝවා විපාක දෙනවා වගේම මොන කාලයකට වුණත් ගැලපෙනවා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මං සඳහන් කරපු ධර්ම පාඨයේ දේශනා කළේ මීට අවුරුදු 2600 අවුරුද්දකට ඉස්සර වෙලා. ඒක බලන්න කොච්චර දීර්ඝ කාලයක්ද? අවුරුදු 2600ක් කියනකොට කොච්චර දීර්ඝ කාලයක්ද? නමුත් එදා ඒ දේශනා කරපු තුනුරුවන්ගේ ಗುಣ සඳහන් වෙන මේ සූවිසි මහා ගුණේ ಗುಣ 24 පිළිබඳව අද වුණත් යමෙක් යම් වැඩකටයුත්තක් ආරම්භ කරනකොට තුනුරුවන්ගේ ආශිර්වාද බලයෙන් සූවිසි මහා ගුණයන්ගේ ආශිර්වාද බලයෙන් රැකවරණින් මම මේ අනේන ගමන් බිමන් කරන කියන කටයුතු හිතන මතන අදහස් උදහස් ආදිය ඒ වගේම මම මේ ආරම්භ කරන ව්‍යාපාරයේ කටයුතු අධ්‍යාපන කටයුතු වෙනත් යම් යම් දෛනික වැඩ කටයුතු සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරොත් බලාපොරොත්තු වුණොත් 100ට 100ක් ඒ කරුණු සත්‍යේන බව අපේ බෞද්ධයන්ග පිළිගැනීම විශ්වාසය. ඒ විශ්වාසයේ උඩ තමයි පින්නතුනේ ඒ වගේ ඇත්තක් සත්‍යයක් අපිට දකින්න පුළුවන් වෙන්නේ. දැන් ඔය අපි භාවිතා කරනවානේ මේ යම් යම් අපල උපද්දව සඳහා වේනා ග්‍රහ දෝෂ, ස්ථාන දෝෂ, භූමි දෝෂ, අස්සා කටවා දෝෂ වගේ දේවල් නිසා අපි අතර භාවිතා වෙන ඔය මේ නවරහාදී බුදුගුණ යන්ත්‍රය කියලා එකක් තියෙනවා. නවරහාදී බුදුගුණ යන්ත්‍රය කියන එකට අන්තර්ගත වෙන්නේ මොනවද? මේ කියන බුද්ධ රත්නයේ ಗುಣ 9ක්, ධර්ම රත්නයේ ಗುಣ 6ක්, ආර්ය සංඝ රත්නයේ ಗುಣ 9ක් කියන ಗುಣ 24. ඒ 24 ඇතුළත් කරලා යම් කිසි මේ යන්ත්‍රයක් හදලා කෙනෙක් පරණගත්තොත්, පාවිච්චි කළොත් එහෙම නැත්නම් මේ ಗುಣ පිළිබඳව කිසියම් විශ්වාසයක් ඇතුව කෙනෙක් කටයුතු කළොත් කවදාවත් ඒ වගේ සත්‍යතාවයේ බැහැර වෙන්නේ නැහැ ඉවත් වෙන්නේ නැහැ ඒ සත්‍යතාවයේ හැම වලපාත්තුනවා අනේකයි මේකේ තියෙන සත්‍යතාවය ඉතින් දැන් මෙතනින් මට මේ මාතුකා වශයෙන් විශේෂයෙන් සඳහන් කළේ මතක් කළේ මේ ಗುಣ නවයෙන් ආර්ය සංඝ රත්නයේහි පවතින එක ගුණයක් පිළිබඳව. ඒකට කියනවා අංජලිකරණීය ගුණය. මොකද්ද අංජලිකරණීය ගුණය? සංඝ රත්නයේ පවත්නා අංජලිකරණ ගුණය කියලා කියන්නේ මොකක්ද? පිනතුනේ අපි එදිරි බඳ වන්දනා කිරීමේ චාරිත්‍රයක් අපේ බෞද්ධයන් තුල තියෙනවානේ. එදිරි බඳ කියන්නේ මේ අද්දක පිපිගනේන නිලුම් මලක් වගේ ප්‍රබෝධමත්ව එකතු කරලා අධික නලලේ තබාගෙන වන්දනා කිරීමට තමයි කියන්නේ අංජලීකරණ ගුණය කියලා. එහෙනම් අපේ බොහෝ දෙනෙක් ඕක වරදවල තමයි මේ වන්දනාව කරන්නේ. සමහරු ඒකාතෙන් වැඳගෙන নমස්කාර පාඨය කියනවා. ඒකාතින් වැඳගෙන. සමහරු මේ අත්යේ තියෙන ඇඟිලි සේරම විසුරුවලා එහෙමත් নমස්කාරය කියනවා. ඒක වැරදි. නියම අංජලි කර්ම নমස්කාරය කියන්නේ අද් දෙක හරියට අද් දෙකේ ඇඟිලි 10 පිපිගෙන එන නෙළුම් මලක් හා සමානව ප්‍රබෝධමත්ව මේ නලල මත තියාගෙන කරන වන්දනාවට තමයි කියන්නේ අංජලි කරන ගුණය කියලා. ඒකයි නියම අංජලි කරන වන්දනාව වෙන්නේ. දැන් අපේ බෞද්ධයන් බොහෝ දුරට ඕක ගැන සැලකිලිමත් වෙන්නේ නැහැ. නිකන් අත් දෙක සමහර විට ඒකාතින් වැඳගෙන নমස්කාරය කියනවා. සමහර අය වටපිට බලාගෙන කියනවා. සමහර අය මේක මේ නිකන් ඇඟී සිය 10ම 14ට විහිදුවාගෙන নমස්කාරය කියනවා. වැරදි. ඒක හරිය නැහැ. ඒක නියම පිළිවෙල තමයි මේ ඇඟිලි 10ම එක් කරලා අත් දෙකේ තියෙන ඇඟිලි 10ම එක් කරලා හිතීගෙන එන නිලුම් මලක ස්වභාවයෙන් යුක්ත වේ අද්දක නලය තියාගෙන নমස්කාර පාඨය කියන එක තමයි නියම নমස්කාර පාඨය කියනවා කියලා කියන්නේ. ඒකයි නියම ක්‍රමය. මේක ළමයි පාව පුරි දරුපාව මේක මතක තියාගන්න ඕනේ. නිකන් ඔය ඇඟිලි 14 විහිදුවාගෙන එහෙම නිකන් නලය තියාගත්තත් ඒක අංජනීය කරන ගුණයක් වෙන්නේ නැහැ. එහෙම වෙන්නේ අර පිපිගෙන එන නෙළුම් මලක ස්වරූපයෙන් දැන් බලන්න අත් දෙකේම ඇඟිලි එකට එකතු කරලා නළලෙ තියාගත්තාම ඒක පේන්නේ හරියට පිපිගෙන එන සූදානම් වෙන නෙළුම් මලක ස්වරූපෙනේ තියෙන්නේ. ඒ විදිහට තමයි ඒ අත නළලෙ තබාගෙන নমස්කාරේ පාටි කියෙන්නේ. ඒකයි අන්දලී කරන කුටින්. එතකොට බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා මේ සංඝ රත්නයේ පවතින ಗುಣ 9 අතර තව තියෙනවා ආහුනේයෝ පාහුනේයෝ දක්ෂනේයෝ අන්දලිකරණීයෝ. ඒ කියන්නේ මේ ආර්ය සංගරත්නයේ පවතින ගුණ. ඈත ඉඳලා දුර ඉඳලා ගෙනහිල්ලා දෙන යම් යම් ප්‍රතිපහසුකම් ලැබීමට මහා සංගරත්නයේ සුදුසුයි. ඒ වගේම උන්වහන්සේලා ළඟට සමීපයට ගිහිල්ලා පුද පූජා කරන ලබන ඒ ආමිෂ ප්‍රතිපත්ති පූජාවන් සිදු කිරීමට සංඝරත්නයේ සුදුසුයි. ඒ වගේම දක්ෂිනාරයි දක්ෂිනාරයි කියන්නේ මේ වැඳුම් පිදුම් ලැබීමට පුද පූජා ලැබීමට සංඝ රත්නයේ සුදුසුයි කියන එක. එතකොට අංජලිකරණීය දොහොත් මුදුන් තියලා අධික දොහොත් මුදුනේ තබලා වන්දනා කරලා වැඳුම් පිදුම් කරන්ද සංඝ රත්නයේ සුදුසුයි කියන එකයි අංජලිකරණීය කියලා කියන්නේ. ඉතින් අන්නේ නිසා මේ වගේ පින්නතුනේ නිකම් වචන මාත්‍ර පමණක් නෙමෙයි ඒවායේ සිදු කරන ආකාරයේ අනුව බලනකොට ඒ වගේ ලොකු ගුණයක් තියෙනවා ලොකු ගුණයක් තියෙනවා ලොකු ශක්තියක් තියෙනවා මේ මොකද එහෙම කරනකොට අපේ හිතේ එක්තරා ඒකාග්‍රතාවයක් ඇති වෙනවා දැන් බලන්න පන්සිල් සමාදන් වෙනකොට ඒ নমස්කාරයේ තියෙන තැන ඉඳලා අපි අර වගේ අද්දික නලල මත තබාගෙන ඒ කියන පාඨය හරියට ශබ්දන කරලා කියවනවා නම් ඒකෙන් ඇතිවෙන ඒ ಗುಣ මේ වායු ධාරාවට එකතු වීමේ ප්‍රතිඵලයක් හැටියට මේ වායුව පිරිසිදු බවට පත් වෙලා ඒකෙන් ලැබෙන ආශිර්වාදය මේ කියවන පුද්ගලයාට ලැබෙනවා. දැන් ওই යంత్ర මන්ත්‍ර කියලා කියන්නේ මොනවද? අර මන්ත්‍රයෙන් යන්ත්‍රයෙන් කෙරෙන කියවෙන වචනවල ශබ්ද තරංගවල බලය තමයි යంత్ర මන්ත්‍ර වලින් කෙරෙන්නේ. එතකොට নমස්කාර පාඨය කියනකොට උනත් ඔය කියන ಗುಣ හරියට සද්ද නගලා දැන් තවත් එක අනුපාඩුවක් තමයි. අපේ අය පංචශීලයේ සමාදන් වෙනකොට උනත් පින්නතුනේ හරියට මේ ශික්ෂාපද කියවෙන්නේ නැහැනේ. හරියට මේ ශික්ෂාපද කියවෙන්නේ නැහැ. සාඛාතු භගවතා ධම්මෝ කියන ධම්ම ගුණ පාඨය කියනකොට කොච්චර වැරදි සිද්ධ වෙනවද? ඉතිවිසෝ ගාතාවක් සමහරු කොච්චර වරදවලද කියන්නේ. ඉතින් අන්න ඒ නිසා එහෙම වරදවලා කියනකොට මේ වගේ මේ අර ශබ්දේ යොදලා තියෙන ආකාරයේ ස්වර ප්‍රස්තාර කරලා තියෙන ආකාරයේ වෙනස්කම් ඇති වෙනවා. ඒ වෙනස්කම් ඇති වෙනකොට ඒකේ අර නියම ගුණයේ බලය ශක්තිය පිහිටන්නේ නැහැ. ඉතින් අන්න ඒ නිසා පින්නතුනි දොහොත් මුදුනේ තවාගෙන ඇඳි බැඳගෙන වන්දනාමාන කරලා ඒ තමන්ගේ උපහාරයේ ගෞරවයේ ආචාර සීලී බව දැක්වුවොත් ඒක තමයි සංඝ රත්නයේද කරන සැබෑ වන්දනාව සැබෑ ගුණසයි ඒ වගේම දිව්‍ය බ්‍රහ්මයන් උන්වහන්සේට ඔය කියන වන්දනා ක්‍රම වලින් තමයි වැඳුම් පිදුම් කළේ. තේරං ජලින් පරාමිත්වා ඒකමන්තං අත්හංසු. බුදුහාමුදුරුවෝ ළඟට ගිහිලි බැද නැත්නම් ඇඳිලි බැද নমස්කාර කොට එකක් පදක උන්හ. දිව්‍ය ප්‍රඥයක් ගියාම එහෙමයි ඉන්නේ. නිකම්ම ගිහිල්ලා බුදුහාමුදුරුවෝ ළඟ පිහිටගෙන ඉන්නේ නැහැ. පළමුවෙන්ම කරන දේ තමයි උන්වහන්සේට ඇඳිලි බැද নমස්කාර කරලා අංජලි කාඩින් নমස්කාර කරලා ගෞරව දක්වලා තමයි පැත්තකට වෙලා ඉන්නේ. දැන් ඔතන දැන් අපේ බොහෝ සූත්‍රවල කියලාවන පින්නතුනේ ඒක මන්තං අත්හන්සු. ඒක මන්තං අත්හාසු. මංගල සූත්‍රයේ තියෙනවානේ අතකෝ භගවා ඒක මන්තං අත්හාසු කියලා. මේ අත්හාසු කියන වචනේ පාලි වචනේ ලොකු තේරුමක් තියෙනවා. සිටියේ කියන එකයි ඒකේ තේරුම. සිටියේ කියන එකේ තේරුම ඉඳගෙන හිටියා කියන එක නෙමෙයි. ඉඳගෙන හිටියා කියන එක නෙමෙයි හිතගෙන හිටියා කියන එක. මොකද ඒක හේතුව දිව්‍යම් ත්‍ක්මයන්ට පින්නතුරු මේ මහ පොළොව මත බිම ඉඳගෙන ඉන්න බෑ අපිට වගේ. දැන් මට පේනවා මේ මැදිරිය තුලත් විශාල පිරිසක් මේ මැදිරිය කියලා ඉතිරි යන තරමට විශාල පිරිසක් අද වෙන වාඩි වෙලා ඉන්නා හොඳින් ශ්‍රද්ධාවෙන් මේ ධර්මයට සරන් දීගෙන. නමුත් දෙවිවරුන්ට බ්‍රහ්මයන්ට කවදාවත් මේ මහ පොළොව ස්පර්ශ කරන්න බෑ. මොකද හේතුව ඒගොල්ලන්ගේ ශරීරය හරි සිවු. දැන් දෙවියන් ප්‍රශ්න කරන කොච්චර විශාල ශරීර තියෙන උද කියන. ඔය විශාල ශරීර තියෙන දෙවිවරු ධක්මියුන් සමහර විට මේ ඇඟිලි තුඩක් ගහන තැනක දාස් ගණනක් ඉන්න පුළුවන්. මොකද ඒ හේතුව? ඒගොල්ලන්ට සියුම් ශරීරම ආගෙන ඉන්න පුළුවන්. ශරීරයේ සියුම්. කොච්චර ශරීරය සියුම්ද කියලා කිව්වොත් බැරි වෙලාවත් මේ මහ පොළව මත එහෙම අඩිය තිබ්බොත් Taman නොදැනුවත්වම පොළව කිමිදගෙන යට යන්න පුළුවන්. දෙවිවරු පොළව යටට ගිලා බහින්න පුළුවන්. අනේක කවදාවත් දෙවියෙක් භක්මියේ ඉඳගෙන ඉන්නේ නැහැ. නිසීදීසු කියලා හැම කියන්නේ අපාය පාටි. අත්සන්සු කියලා තමයි කියන්නේ. සිටියේ කියලා. සිටියේ කියන්නේ හිතගෙන උන්නා කියන එක. එහෙම නැත්නම් අහසේ හිතගෙන බලාගෙන හිටිය කියන එකයි ඒකේ අදහස. ඉතින් ඒකෙන් තේරෙන්නේ ඒගොල්ල ඒ දිව්‍ය බ්‍රහ්මයන් පවා දැන් බුදුන් රහතුන් වහන්සේලා ළඟට ආපුවම ඔය අංජලිම් පනාමේ අංජලි කරණයෙන් ප්‍රණාමය දක්වලා වන්දනාමාන කරලා ගෞරව දක්වලා තමයි පැත්තකට වෙලා හිටියා කියලා කියන්නේ. දැන් ඔය අපේ බුදුහාමුදුරුවෝ ජීවමාන වැඩ ඉන්න කාලේ එදා හිටියේ තින් බොහොම ශ්‍රද්ධාවත් සදහවත් උපාසක උපාසිකලා මේ පිළිවිසාකා බන්දුල මාලිකා ආදී තින් බොහොම ශ්‍රද්ධා සම්පන්න උපාසක උපාසිකයන් ගැන කතා කරනකොට ඒ අය උනත් බුදුරජාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පසෙක වාඩි වෙලා ඉන්නවා වාඩි වෙලා ඉන්නේ ඔය අන්දලී කරණයෙන් වන්දනා කරලා නැත්නම් ඇඳිලි බැඳ අර පිපිගෙන එන නිලුම් මලක ස්වරූපයෙන් අත් දෙක නලල මත තියාගෙන වන්දනා කරලා තමයි ඒගොල්ලෝ පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නේ. නිකම්ම ගිහිල්ලා උන් හිටි ගමන් ඉඳගන්න තිරිතක් නැහැ. ඒ චාරිත්‍රය බෞද්ධයන් තුල අදක් තියෙනවා. අදත් අපි සදහවත් බෞද්ධයන් විහාරස්ථානයට ගියාම මේ ස්වාමීන් වහන්සේට වැඳලා ගෞරව කරලා ආචාර කරලා තමයි පැත්තකට වෙලා වාඩි වෙලා ඉන්නේ. ඒක තමයි බෞද්ධ ක්‍රමය. බෞද්ධ සම්ප්‍රදාය ඒකයි. ඉතින් මේ වගේ පින්නතුනේ මේ ගෞරව දැක්වීම කියන එකේ විශාල ආනිසංසයක් තියෙනවා. දැන් ඔය ගෞරව දක්වන ක්‍රමයක් තියෙනවා දැන් අපේ ගිහි සමාජයේ ගත්තාම දැන් රජවරු වගේ ඒ උසස් තත්ත්වයේ ඉන්න උදවියට ගියාම ඒ යටතේ ඉන්න මැති ඇමතිවරු, සිටුවරු, සේනාපතිවරු, ඒ මැති ඇමතිවරු ආදී අය ඔවුන්ට ගෞරව දක්වනවා මේ අන්දලි බන්ධව නෙමෙයි, ඇඳිලි බැඳගෙන ගෞරව කරනවා නෙමෙයි. නමුත් එහෙම ඇඳිලි බැඳගෙන හරි ගෞරව කරන්නේ, নমස්කාර කරන්නේ කිසියම් බියක් ඇති ගැනීමක් නිසා. මොකද සමහර විට රජවරුන්ට ඒ නියම ගෞරවයේ සැලකිල්ල නොදක්වුවොත් ඔවුන්ගෙන් දඩුවම් ලැබෙන්න පුළුවන්. ඒ බය ජනතාව තුල තියෙනවා. රජුවන්ට යටත් ඉන්න අනිත් පිරිස තුල තියෙනවා. ඒ නිසා රජුවලට ගිහිල්ලා අවසර පස්වාන් දහසකට දේවයන් වහන්සේ කියලා රජුවන්ට ගෞරව නමස්කාර කරන තිස්සක් තියෙනවා. නමුත් ධර්ම රත්නයේ මේ අංජලි කරණේ කියන්නේ එහෙම හැඟීමකින් කරන දෙයක් නෙමෙයි. එහෙම ඇදිලි බැඳගෙන নমස්කාර කිරීමක් ගෞරව දැක්වීමක් නෙමෙයි අංජලි කරන ගුණේ ලක්ෂණය. එහෙනම් මොකද්ද? ඒක තමන්ගේ දෙව් මිනිස් සැප කෙලවර නිවන් පිණිස හේතු වේවා කියන අවංක බලාපොරොත්තුව ප්‍රාර්ථනේ ඇතුව තමයි මේ බලාපොරොත්තුෙන් තමයි මේ වන්දනාමාන කරන්නේ. ඇඳිලි බඳ වන්දනා කරන්නේ ඒකයි. ඒක එහෙම නැතුව මේක ඒ ස්වාමීන් වහන්සේට තියෙන බයක් නිසා, පැටි ගැනීමක් නිසා මට මෙහෙම නොවැන්දොත් කරදරයක්, පිළියරයක්, විපත්යක් ඒගෙන එහෙම හැඟීමකින් කරන එකක් නෙමෙයි. ඒ නිසා මේ ශ්‍රද්ධා සහගත ඒ හැඟීමේ ප්‍රතිඵලයක් හැටියට මේ අංජලි කරන ගුණයෙහි විශාල ආනිසංශයක් සිද්ධ වෙනවා. පිනක් සිද්ධ වෙනවා. ඒකනේ එදා ඒ බුදුන් වහන්සේ ළඟට ගිය ඒ නිහේ තරාතිරම් වලයි ලොකු කොටා හැම කෙනෙක්ව රාජරාජ මහා මාත්‍යාදීන් පවන් ගිහිල්ලා එකක් පසෙක වාඩි උනේ බුදුරජාණන් වහන්සේට පළවෙනිම අංජලි කරණයෙන් නැත්තම් ඇඳිලි බඳ නමස්කාර කිරීමෙන් තමයි පසුව ඒ වාඩි වෙලා ආගිය කාරණේ ප්‍රශ්න කලේ විමසුවේ. ඉතින් මේකේ තියෙන ප්‍රයෝජනේ මේකයි. මොකද්ද? අපි බෞද්ධයන් හැටියට තුනුරුවන්තේ අංජලි කරණේ নমස්කාර කිරීමෙන් බලාපොරොත්තු වෙන්නේ අර වගේ උන්වහන්සේට සාදු සාදු කියලා වන්දනා කළොත් ඒකෙනුත් මේ සිද්ධ වෙන විශාල විපාකයක් තියෙන බව ධර්මයේ සඳහන් වෙනවා. ඒකයි අර මම අර මාතුකාවයෙන් තියාපු දරෝපාටින් පැහැදිලි වෙන්නේ වික්ඛූනම් පන පසන්න චිත්තේන පියතක්ඛූයි දස්සන මූල කියන අපි පුඤ්ඤේන අනේක ධාති සහස්සම්මි චක්කුම්මි රෝගෝවත් පිලකෝවා වාත පවිදෝ දෝසෝවා නොහොති සිල්වත් ගුණවත් වික්ෂුන් වහන්සේ සංඝ රත්නයේ ගුණය පිළිබඳව සඳහන් කරනකොට මේ අන්ජලීකරණ ගුණය ඇතුළත් උනේ ඒ සිල්වත් ගුණවත් භික්ෂුන් වහන්සේලාට ඇදිලි බඳ නමස්කාර කිරීමෙන් පමණක් නෙමෙයි අඩු ගණනේ පියකක් වූහි දස්සන මූලකේන ප්‍රියමනාප ඇසින් යුක්තව භික්ෂුන් වහන්සේලා දෙස බලාගෙන ඉදීමෙනුත් විශාල විපාකයක් ආනිසංසයක් සිද්ධ වෙන බව අපේ ධර්මයේ සඳහන් වෙනවා ඒක දැන් අර මංගල සූත්‍රයේ කියනවානේ සමනානංච දස්සනං කියලා වික්ෂුණා සමනා කියලා කිව්වේ ඒ කාලේ බුද්ධ කාලේ හිටියේ වෙනත් ඔය ශ්‍රමණ වචනේ ගැන කොච්චර පැහැදිලිමමක් ඇති වෙන්නේ. දැන් ගෙදරක දොරක හරි වෙනත් ඇති වෙන අවස්ථාවලදී පවා කලකෝලාහල ඇති වෙන පෙරවල් පොළපවා අපි ඉතින් මේ ගම්වල ජීවත් වෙන විසුණු වහන්සේලා හැටියට අපි මේ නිර්දින ආශ්‍රය කරන අය නිර්තෙන් වල ගැවසින අය එතකොට යම් කිසි තැනක කලකෝලාහලයක් අසමගියක් මේ යම් කිසි වචන උවමාරුවක් හිරෙන තැනකට හරි සාන්තයේ ගිහින් ඉදිරියේ පෙනී හිටියොත් අර තියෙන සේනම කලකෝලහල එතනින් අවසానයි. අනේ හොඳයිනේ අපේ ආම්රු දැන්ද වෙලී කියලා ගිහිල්ලා මිනිස්සු ඇදලා මේ උන්වහන්සේ පිළිගන්න ගැතියක් තියෙනවා. ඒ වගේම ගමක වුණත් දැන් අපි සදාවත් බෞද්ධයන් මේක දන්නවා අපේ ওই ගම්වල ඉන්න ජීවත් වෙන සදාවත් බෞද්ධයන් සමහර විට උසාවියකින් නීතියකින් අධිකරණයකින් තීරණය කරන්න බැරි සමතේකටපත් කරන්න බැරි නඩුහබ මිනිස්සු අතර ඇති වෙන යම්ම කලකෝලාහල ස්වාමීන් වහන්සේ ඒක වචනයෙන් ඒවා සමතේකටපත් කිරීමේ ශක්තියක් තියෙනවා මේක අද කියන දෙයක් නෙමෙයි එදා ඉඳලම විශ්ව සමාජයේ තිබිච්ච එක්තරා ලක්ෂණයක් විශේෂ ලක්ෂණයක් ඉතින් ඒ වගේමයි ස්වාමීන් වහන්සේගේ දර්ශනය කියන්නේද බුදුහාඳුරු මංගල සූත්‍රයේ මේක මංගල කාරණයක් කියන පැහැදිලි කලේ. මංගල කියන්නේ තමන්ගේ ජීවණයට අභිවෘද්ධියට හේතු වෙන දෙයක්. ඉතින් ඒ නිසා යම් කිසි ගමනක් බිමනක් යනකොට අපේ බොහෝ දෙනෙක් විශ්වාස කරනවා ඔය සමහර උදවිගේ හැඟීමක් තියෙනවා ස්වාමීන් වහන්සේ කෙනෙක් ගමනක් බිමනක් සුබ වෙන කටයුත්තකට යනකොට ඉස්සරහ හම්බ වුණොත් ඒක අසුබ ලක්ෂණයක් ඇටියෙද සම්පූර්ණ වැරදි අදහසක්. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියට හම්බ වුණොත් පින්නතුනි ඒ සියලුම කටයුතු සාර්ථක වීමේ පෙරනිමිත්තක් තමයි ස්වාමීන් වහන්සේ කෙනෙක් පෙරමඟ දැකීම. සමානාන්ත දර්ශනන් කියුවේ ඒකයි. වැඩි හිතියේ ඉදිරියට හම්බ වීම. අපි සමහර අයතෝ තියෙන මිත්‍යා විශ්වාස. ස්වාමීන් වහන්සේ කෙනෙක් ඉදිරියේදී හම්බ වෙන එක මිත්‍යා විශ්වාස කියන උදේ තමයි කල්පනා කරන්නේ අසුබ ලක්ෂණයක් හැටියට. නමුත් බලන්න වෙනත් අය තුල නැති කරුණාවක්, මෛත්‍රියක්, අනුකම්පාවක්, ප්‍රසාදජනක ගතියක් ස්වාමීන් වහන්සේ දකිනකොට අපේ හිතවල ඇති වෙනවනේ. ඒ වගේම ස්වාමීන් වහන්සේලා තුලත් දකින්න ලැබෙනවනේ. ස්වාමීන් වහන්සේලා හැමතිස්සෙම තමන්ට ප්‍රතිපහසුකම් සැලකන දායක දායකවන්ට නිරන්තරයෙන් නිරන්තරයෙන් අනුශාසනා කරනවා පමණක් නෙවෙයි කරුණාව මෛත්‍රිය දක්වන පිරිසක්. කරුණාව මෛත්‍රිය දක්වන පිරිසක්. බුදුරජාණන් වහන්සේ එතනදි සඳහන් කළා අච්චරා සංඝාත මත්තම් විචේ භික්ඛු මෙත්තං චිත්තං භාවේති මහණෙනි යම් භික්ෂුවක් තමන්ට ප්‍රත්‍යපහසුකම් සැලකන ජීවර පින්නපාත සේනාසන ගිලාපස කියන සිව්පසෙන් සැලකන දායක දායකාවන් කෙරෙහි අනුකම්පාවෙන් ඔවුන්ට යහපතක් අභිවෘද්ධියක් වේවා කියන හැඟීමෙන් යුක්තව ඒ දානේ පිළිගත්තොත් එයා ණයකාරයෙක් වෙන්නේ නැහැ කවදාවත්. මට ණයකාරයෙක් වෙන්නේ නැහැ උරුමකාරයෙක් වෙනවා මිස. ඉතින් ඒ හැඟීම අපේ ස්වාමීන් වහන්සේලා තුල තියෙනවා. අපිව පෝෂණය කරන අපේ සදහවත් දායකයන් දීර්ඝ කාලයක් නිදුක්ව නිරෝගීව සුවපත් ජීවත් වෙත්තා කියන ආශිර්වාදේ සියලුම ස්වාමීන් වහන්සේලාගේ සිත් සතන් තුල තියෙනවා. උන්වහන්සේලා ප්‍රාර්ථනා කරනවා තමන්ගේ දායකයන් හොඳින් ඒ වගේ නිරෝගීව ජීවත් වෙනවා දකින්න. ඒ වගේම කරදරයක් කිරියරයක් නැතුව ජීවත් වෙනවා දකින්න ඒගොල්ල යහපතක් ඒවා සුබ කාල සීමාවක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරන්න අපේ ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වෙනවා. අනේ ඒ නිසා තේරුම් ගන්න මේ අන්දරිය කර්මේ ගුණයේ තියෙන වටිනාකම ඒකයි. ඒ සංගරත්නය පිළිබඳව කියආපු ආහුනීයෝ පාහුනීයෝ දක්ඛිනීයෝ ඔය කියආපු ගුණවල ස්වභාවයත් ඒකයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්නට ඕනේ මේ සංඝ රත්නය පිළිබඳව ප්‍රමණක් නෙමෙයි බුද්ධ ධම්ම සංඝ කියන රත්නත්‍රය පිළිබඳව යමෙකුට ඒකෙන් පිහිටක් පිළිසරණක් ලැබෙන්නට නම් පින්නතුනි විශ්වාසයක් තියෙන්න ඕන. නිකම් මේ එහෙම විශ්වාසයක් නැතුව ඇදහිීම මිත්‍යා දෘෂ්ටියක්. දැන් අපේ බොහෝ දෙනෙකුට දැන් බලන්න තුනුරුවන්ගේ පිහිටයි කියලා ගමනක් යන්න ලෑස්ති වෙලා පාරට ගියාම සමහර විට අපි බලාපොරොත්තු වෙන වෙලාවට යාන වාහන පහසුකම් නැති වෙන්න පුළුවන්. බස් එකම වෙන්න පුළුවන්. අපිට යම් යම් දේවල් අමතක වෙන්න පුළුවන්. නමුත් ඒකෙන් අර තමන් තුළ තිබිච්ච ගෞරවයේ භක්තිය හීන කරගන්න ඒක හේතුවක් කරගන්න හොඳ නැහැ. ඒක තවන්ට අමතක වීම නිසා වෙන දෙයක් වුණා මිස ඒක තුනුරුවන්ගේ පවතින ගුණේ අනුපාදුවක් නෙමෙයි. ඒ නිසා ඒ පිළිබඳව අපේ තියෙන භක්තිය, ගෞරවයේ විශ්වාසය ඒ විදිහට පැවතුනොත් තිබුණොත් තමයි ඒකෙන් නියම පිළිසරණ පිහිට ලබන්න වෙන්නේ. පුළුවන් වෙන්නේ. ඔය රත්නත්‍රි සූවිසි මහා ගුණවලම ස්වභාවය ඒකයි. ඉතින් ඒ නිසා තේරුම් ගන්න ඕනේ මේ බුද්ධ කියන වචනේ පවා පින්නතුන් කෙනෙකුට තමන්ට බියක් එකක් ඇති වෙච්ච වෙලාවක බුද්ධ කියන වචනේ පවා සිහිපත් කරනවා නම් ධර්ම රත්නයේ ගුණ සිහිපත් කරනවා නම් ආර්ය සංඝ රත්නයේ ගුණ සිහිපත් කරනවා නම් ඒ ඇති වෙච්ච බියසක රාසජනක හැඟීම් එවැගේම යම් නම් කරදර කම්කටොළු වළක්වා ගන්න හේතුවක් වෙනවායි කියන එක එදත් විශ්වාස කළා අදත් ජන සමාජයේ තියෙනවා. අදත් බලන්නකෝ පරීක්ෂණ විභාග වගේ දේවල් වලට විපත් වෙනකොට අපේ දරුවෝ පියාරස්ථානයට ගිහිල්ලා මල් පහන් පූජා කරලා බෝධින් වහන්සේ ළඟට ගිහිල්ලා වේර විහාර වලට වන්දනා කරලා මේ රත්නත්‍රි ගුණ වරයෙන් සුමිති මහා ගුණ වරයෙන් මට මගේ බලාපොරොත්තු සාර්ථක කරගන්න තුන්වන්ගේ ආශිර්වාද ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන දිවිතක් අදත් තියෙනවා. ඒ වගේම අපේ මවෙකුට, පියෙකුට, වැඩිහිටියෙකුට, පවුලේ ජේෂ්ඨ කෙනෙකුට වන්දනාමාන කරනකොට හිත අතගාලා කරන්නේ ආශිර්වාදේ කොච්චර ලොකු බලයක් තියනවද? බලන්න තමන්ගේ දියණිය, තමන්ගේ පුතා විවාහයට යන්න සූදානම් වෙලා මෑණියන්ගේ පියාණන්ගේ දෙපා මුල වැටිලා වන්දනා කරනකොට ඒ අම්මගේ පියා අම්මගේ තාත්තගේ වචන වලින් කියවෙන ප්‍රාර්ථනාවල කොච්චර ලොකු බලයක් තියනවද? 33 කෝටියක් දෙවියන්ගේ බලෙන් බුද්ධාලී රත්නත්‍රී සූවිසි මහා ගුණ බලෙන් මගේ පුතා මගේ දුව ඉදිරිපත් වෙන මේ පරීක්ෂණයෙන් විභාගයෙන් නැත්නම් මේ කරන කියන රැකී ආරක්ෂා වලින් යන ජන ගමන් බිමන් වලින් ඔබට 100ට 100ක් සාර්ථක ප්‍රතිඵල ලැබෙන්න ඕනේ කියලා. පින්නතුල ඔය ආශිර්වාදයේ තියෙන බලය ශක්තිය අසීමිතයි අප්‍රමාණයි. ඒක වෙන යන්ත්‍රයකින් මන්ත්‍රයකින් ගුරුකමකින් ලබා දෙන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක සම්පූර්ණ මේ හදවතින් පැන නගින ආශිර්වාදයක්. ඒකේ බලයේ ශක්තිය වැඩි. හදවතින් පැන නගින ආශිර්වාදයේ බලයේ ශක්තිය වැඩි. මම ඔබට ඒක සාධකයක් කියන්නම්. දැන් අපේ ජන සමාජයේ තියෙනව නේද යම් කිසි පිළිගැනීමක් තියෙනවානේ මේ මිනිස්සුන්ගේ හදවත් වලින් වදින දෝෂ තුනක් පිළිබඳව අපේ විශ්වාසයක් තියෙනවා. ඇහෙන් බලලා කරන පාපයට ඇස් සහදෝෂය කියලා කියනවා. කටින් කියන වචන වලින් කටවහදෝෂ කියලා කියනවා. ඒ වගේම හොඳට gedi හැදෙන පළදරන ගහක් වල දියා බලලා ඒකට හූල්ලන එකට කියනවා හෝවහදෝෂ කියලා. එතකොට අපේ පිළිගැනීමක් තියනවා නේද? එහෙම කරනකොට ඒකෙන් ලැබෙන පළ ප්‍රයෝජන අඩු වෙනවයි කියලා අපේ අපේ පිළිගැනීමක් තියෙනවානේ. ඒකේ සත්‍යතාවයකුත් තියෙනවා. අපි දන්නවා මේ සමහර මේ ධම්මල සමහර උදවිය ඉන්නවා යම් යම් දේවල් පිළිබඳව යම් කිසි වචනයක් කිව්වොත් කවදාවත් ඒ යන ගමන හරියන්නේ නැහැ. එහෙම සමහරුන්ගේ මේ බලපෑම් තියෙන බව දන්නවා අපි සමහරෙයිම ඉන්නවා. කටවාදෝද කියලා. අපි ජන සමාජයත් පිළිගන්නවා. අපච්චේ ප්‍රාර්ථනේ කොච්චර ලොකු බලයක් තියනවාද? ඉතින් පිරිත් වලින් ಗುಣ කියන්නේ ඒකනේ. එතකොට ওই බලිතොයිල් වගේ අවස්ථාවලදී පුණ්‍යම් රාත්‍රියක් මුළුල්ලේ කරන්නේ ශාන්ති කර්මනේ. එතකොට අපි දන්නවා නේද ඒ වගේ යම් කිසි පිහිටක් තියෙනවා පේනවනේ. හා තේරුම් ගන්න මෙත්ගේ බලය කියන එක පින්නතුනේ කල්ගත වෙච්ච තරමට අඩු වෙන දෙයක් නෙමෙයි. වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නැහැ. ඒ නිසා එදා ඒ බුද්ධ රත්නයේ තිබිච්ච ගුණ නමේ ගුණ මහිමය ධර්ම රත්නයේ තිබිච්ච ඒ ගුණ හයේ තියෙන ගුණ මහිමය ආර්ය සංඝ රත්නයේ පවතින මේ ගුණ නමයේ තියෙන ගුණ මහිමේ එදත් සත්‍යයි අදත් සත්‍යයි ඒක සාන්දෘෂ්ටිකයි අකාලිකයි ඒ වගේම මෙන්න මේක තියෙන ඇත්ත කියලා කෙනෙකුට පැහැදිලිව පෙන්වන්න පුළුවන් සත්‍යයක් ඇත්තක් ඒ තුනුරුවන්ගේ බල මේ ಗುಣ 24 තුල තියෙනවායි කියන එක අපේ පිළිගැනීමක් තියෙන්න උන විශ්වාසයක් තියෙන්න ඕන. එහෙම වුණොත් තමයි ඒ තුනුරුවන්ගෙන් තමන්ට යම් කිසි පිහිටක් පිළිසරණක් ලබන්න පුළුවන් වෙන්නේ. ඒ විශ්වාසය උඩ. විශ්වාසය දැන් මේ බුදු බුද්ධ ධර්මයේ කියන එක පින්නතුනේ අදහන ආගමක් නෙමෙයි. අදහන ආගමක් නෙමෙයි බුද්ධ ධර්මය. ඒක පිළිපදින ආගමක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්ම මාර්ගයට අනුව ගමන් කිරීමෙන් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න ආගමක් ධර්මයක් උපදේශ සමූහයක් තමයි බුද්ධ ධර්මයේ තියෙන්නේ. දැන් වැඩි කියන්න සැලකීම උතුම් ගුණයක් කියලා ඕක නිකන් අපි ගුණයක් හැටියට කටපාඩම් කරුවට වැඩක් නෑ. ඒක මාව කියන යන්න සැලකීමේ ගුණය අපි ආදර්ශයෙන් පෙන්වන්න ඕන. කරලා පෙන්වන්න ඕන. පස්පයින් වැලකීමේ අගේ වටිනාකම දැනගන්න පස්පයින් වැලකිලාම ඉන්න ඕනේ. එහෙම නැතුව නිකන් වචන මාත්‍රයක් කියවට ඒකෙන් මේ ආන්තියක් යහපතක් සිද්ධ වෙන්නේ නැහැ. හැමදේම එහෙමයි. තමන් තුළ විශ්වාසය තියෙනවා වගේම ඒ කියන කරුණ අනුව අනුගමනය කිරීම. ඒකයි බුදු දර්මයේ මේ අදහන ආගමක් නෙමෙයි පිළිපදින ආගමක් කියලා කියන්නේ ඒකයි. ඒ උගන්වන දහම් කරුණු තමන්ගේ ජීවිතය සම්බන්ධ කරගෙන ඒවට අනුව කටයුතු කිරීම තමයි බුදුන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ ඉගැන්වීම් වල තියෙන මේ වටිනාකම ඒකයි. දැන් අද වුණත් ආනන්ද බුදුරජාණන් වහන්සේ මේ ධර්මයේ දේශනා කළ මෙච්චර දීර්ඝ කාලයක් ගියා. ඒ කියන දහම් කරුණු වල සත්‍යතාවයේ කිසිම වෙනසක් නැහැ පින්නතුනි. ඒ සත්‍යතාවයේ ඇත්තේ වෙනසක් නැහැ. ඒ ගුණය, ඒ බලමහිමය අදත් ඒ වගේ ඒ විදිහටම කියනවා. ඉතින් ඊට වඩා වෙනස් අයි පැහැදිලි කරන්න දෙයක් නැහැ. අන්න ඒ නිසා කල්පනා කරගන්න ඕනේ මේ රත්නත්‍රයේ කියන්නේ එහෙම නැත්නම් තුනුරුවන් කියන්නේ පින්නතුනේ අපිට මේ නිහිමත ජීවත් වෙන මහ පොළොව මත ජීවත් වෙන අපි සියලු දෙනාටම මෙලෝ වශයෙන් ඇස්සිදීපිත ලබා ගන්නට පුළුවන් ලොකු ආශිර්වාදයක් ලොකු පිහිටක් ලොකු බලයක් ඒක බලයේ ශක්තිය පිහිට අංග සම්පූර්ණව ලබා ගැනීමට නම් Taman ඒ පිළිබඳව තියෙන විශ්වාසය අනුගමනය කිරීම ඒ අනුව හැද ගැසීම කටයුතු කිරීම තමයි ඒ නිසි පිහිටක් පිළිසරණක් ලබා ගැනීමේ එක මාර්ගය වෙන්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න ඇතිව සඳහන් කරමින් මෙතෙක් වේලා මේ පින්තුන් හිතාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්මයට සමන් දීමෙන් විශාල ඉඩක් රැස් කර ගන්න තිබුණා. ඒ වගේ මේ තුනුරුවන්ගේ ಗುಣමහිමේ පිළිබඳව අපි සදාත් මේ කරුණාවන්වන්නේ කලේ අන්දරේ කරන ගුණේ මුල් කරගෙන වගේම තුන්වංගේ සූවිසි මහා ගුණය මුල් කරගෙන මේ කරුණ දේශනා කරන්නට යෙදුනේ මෙතෙක් වේලා ඊටාම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ ධර්මයෙන් සවන් දීමෙන් අපපත් කරගත්තු සිද්ධ කරගත්තු මේ සියලුම පින්වල බලයෙන් හැම දිනාටම මිලෝ වශයෙන් රත්නත්‍රයේ පිළිබඳව තමන්ගේ ශ්‍රද්ධා භක්තිය දිනු වේවා රත්නත්‍රයේ තමන්ගේ කෝ පිළිත හැටියට නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං කියන විශ්වාසයෙන් නත්තිමේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං කියන විශ්වාසය. නත්තිමේ සරණං අඤ්ඤං සංඝෝ මේ සරණං වරං. මේ විශ්වාසයේ උඩ ඒ කරුණ අනුගමනය කිරීමෙන් තමන්ගේ ජීවිත සම්බන්ධ කිරීමෙන් තමන්ගේ ජීවිත මෙලොව වශයෙන් සාර්ථක කරගන්නත් පුළුවන්කම තියෙනවා ඒ කොනක් වෙන්නේ ඒ පින්බලයෙන් හැම දිනාටම පරලොව ජීවිතේ මරණින් පසු ලබන ජීවිතයක් වාසනාවන්ත කර ගැනීමට පුළුවන්කම තියෙනවායි කියන විශ්වාසය ඇතුළ මෙති කියලා මේ පින්නතුන් මේ ධර්මයට ඉතාම හොඳින් සවන් දීමෙන් අත්පත් කරගත්තු සිද්ධ කරගත්තු මේ සියලු පින්වල බලයෙන් හැම දිනාටම උතුම් අමා මහ නිවන් සම්පත්තිය ලැබීවා කියලා ප්‍රාර්ථනා කරගන්න. ආකාශත්තාලි මුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤං කම්මං මුදිත්වා චිරම් රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තා දුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං ආකාදත්තා දුම්මත්තා දීවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං Thank you. දේශනාව පැවැත්වුවේ නක්කාවත්ත ශ්‍රී සුදර්ශනාරාම මහදීපති එමෙන්ම නක්කාවත්ත මධ්‍යමහා විද්‍යාලයෙන් විශ්‍රාමික විදුහල්පති කටුගම්පල හස්පත්තුවේ උපප්‍රධාන සංග්‍රහයක දුරන්තර විචිත්‍ර භානක පූජ්‍යපාද රාජකීය පඬිත ගෝඝාපිටියේ ධම්මසිද්ධි නායක ස්වාමීන් වහන්සේ අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවචිර ජීවනය අපි සාදුකාරයක් දී ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ බෞද්ධ ආගමික අංශයෙන් ඉදිරි ධර්ම දේශනාවන්හි දායකත්ව ලබා ගැනීමට ඔබ ළඟම ඇති ලංකා බැංකුවේ ගෙනුම් අංක 23යි 23යි 339 වෙනුවෙන් 23යි 23යි 339 වෙනුවෙන් රුපියල් 6000ක මුදලක් ගෙවා සියලු විස්තර අපට ෆැක්ස් මගින් යොමු කරන්න. 0112 69 43 42 0112 69 43 42 ඔබට තෙරුවන් සරණයි.